සත්‍රුවණින් පිරුණු මාලිගාවකට ගිහිල්ලා ඔබට කැමති දෙයක් අරගෙන යන්න කියලා කෙනෙක් කිව්වොත් කවදාවත් ඔබ නොවැළැත්තෙක් නම් ඔබ නොවටිනා දේවල් හොයන්නේ ඔබේ තුලින් සත්‍රුවන් මාර්ගෙන යනවා ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය ඔබට ලැබුණු මහා නර්ග සත්‍රුවණින් පිරුණු මාලිගාවක් වගේ. මේ මාලිගාව ඇතුලෙන් ඔබට කැමති දෙයක් අරගෙන යන්න කියලා තියෙනකොට ඔබ අරගෙන යන්නට ඕනේ වටිනාම දේවල්. ඒ වටිනාම දේ බුද්ධෝත්පාද කාලයක විතරක් ලැබෙන්නට පුළුවන් දේවල්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නොනත් ලෝකයේ තුල තිබෙන දේවල් තියෙනවා. ඇතැම් විට හොඳ නරක කියන දේවල් බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකෙ තුල අහන්න ලැබෙනවා. අකුසල කර්ම කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වපු මට්ටමට මොහු කුරාගිය ප්‍රඥාවකින් කෙනෙකුට දකින්නට නොලැබුණත් මේ දේවල් සාවජ්‍ය ධර්ම මේ දේවල් අනවජ්‍ය ධර්ම අනුන්ට හිංසා පීඩා කරන්නට හොඳ නැහැ මේ වගේ දේවල් සත්පුරුෂයෝ කාලෙන් කාලයට ලෝකයට කියා දෙනවා ඒක විවිධ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ගිහිගේ අතහැරලා ගිහිල්ලා තමන්ගේ හිත දියුණු කරපු අය විවිධ ස්වરૂපයන්ගෙන් මෙබඳු යහපත අයහපත පිළිබඳව ලෝකයට දේශනා කරනවා. එනිසා බුද්ධ ශාසනයකින් අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ යහපත අයහපත තේරුම් ගැනීම පමණක්ම නෙමෙයි. අපිට ලබන්න පුළුවන්කම තියෙන උතුම් වූ නිර්වාණය, නිර්වාණ අවබෝධය කියන දේ. ඒක ලබන්නට වෙන කිසිම ශාසනයක පුළුවන් කමක් නැත්තේ. එනිසා මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණයට මඟ කීම මේ බුද්ධ ශාසනයෙන් විතරක් ලබන්න පුළුවන් දෙයක්. නිසා ඔබ අද උත්සාහවත් විය යුතු වෙන්නේ ඒ උතුම් ලාභය කරා ලංවන්නට. ඒකෙන් කියන්නේ පින්කම් කරන්නට එපා, කුසල ධර්ම කරන්නට එපා කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ඒ දේවල් අපේ ජීවිතයට අවශ්‍යයි වගේම මේ දේවල් අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රයන් ඔබට ලැබුණ අද දවසේදී කරගත යුතුයි. හැබැයි බුද්ධ ශාසනයකින් ඔබට ලබන්න පුළුවන් උතුම්ම ලාභය වන ධර්ම අවබෝධය සඳහා ඔබ අප්‍රමාදීව උත්සාහවත් විය යුතුයි කියන එකයි. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ අපිට මේ දුකෙන් මිදෙන මාර්ගය පිළිබඳව දේශනා කරන්නට. එනිසා දුකෙන් මිදෙන මාර්ගය අපිට පෙන්වා දෙනකොට ඒ සියලු අකුසලයන්ගේ ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණයක් විදිහටයි අපිට පෙන්වා දෙන්නේ. අකුසලයේ නිසා සත්‍ය කර්ම කෙලෙස් නිසා දුක උපද්ද ගන්න හැටි දේශනා කරලා ඒ කර්ම කෙලෙස්යන් නැති කරන්නේ කොහොමද කියලා අපිට මඟක් පෙන්වලා දුන්නා. අන්න ඒක තමයි අපිට විශේෂ වැදගත්ම දේ බවට පත් කරන්නේ. ඇතම් ශාසන තිබුණා ඒ දේවල් වල කියලා දුන්නේ කෙලෙස් යටපත් කිරීම විතරයි. කෙලෙස් යටපත් කිරීම. එතකොට ධානලාභයෙන් හිටිය ඇතම් කාලවල අබුද්ධෝත්පාද කාලවල ධානලාභයෙන් ඉන්නවා. ඒක ධානලාභයෙන් හිටියට වුණොත් කෙලෙස් ප්‍රහාණයක් විදිහට සමුච්ඡේද ප්‍රහාණයකින් ප්‍රහාණය කළේ නැහැ. එනිසා බුද්ධ ශාසනයේ විතරයි ඒක ලබන්න පුළුවන්කම වෙන්නේ. නිසා ඔබ උත්සාහවත් වෙ යුතු වෙන්නේ අන්නේ සමුච්ඡේද ප්‍රහාණයකට කෙලෙස් ධර්මයන් සහ මුලින්ම දුරු කළ දැමීමකට ඒකට ඔබ තේරුම් ගත යුතු වෙනවා නිවැරදි බුද්ධ වචනේන. නිවැරදි බුද්ධ වචනේ තේරුම් ගන්න නැතිව අපිට ඒ කෙලෙස් ප්‍රහාණය සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒකට හේතුව තමයි අපි බුද්ධ වචනේ කියලා වැරදි දෙයක් නම් අපි කරලා තියෙන්නේ. අපි යන මාර්ගය හරියන්නේ නැහැ. මොකද අද කාලේ වෙනකොට අපිට සමහර වෙලාවට නිරන්තරයෙන් අහන්න ලැබෙන දෙයක් තමයි මේ තම තම නැනපමණින් ධර්මය දැනගත යුතුයි කියලා කියනවා. අර කවියක් කියනවා තම තම නැනපමණින් දැනගත යුතු කියලා. එතකොට මේක හරියට බුදුරජාණන් වහන්සේගේ භාෂිතය ලෙස සලකලා බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තම තමන්ගේ නුවණ ප්‍රවාණයට දැනගන්න කියලා ඇතම් කෙනෙක් අර්ථ ගන්නන්නට උත්සාහවත් වෙනවා. එන්නතුනේ බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් දේශනා කළා නැහැ ධර්මයේ කියන එක තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට තේරුම් අරගෙන කියන්නට කියලා. ධර්මයේ තියෙන්නේ කාට කාට හරි හිතෙන විදිහකට යන්න නෙමෙයි. අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ විදිහ මොකද්ද? අපි ධර්මය අවබෝධ කරගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ගැන තමන්ට හිතෙන විදිහ නෙමෙයි. තමන්ට හිතෙන විදිහ වර්ධින්න පුළුවන්කම තියනවා. Tamante හිතෙන විදිහ වරදින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව ඇතුලේ ඉන්න මිනිස්සෙක් ධර්මය ගැන විනිශ්චය හොයන් කරන්නට ගියාම ධර්මය ගැන තීරණය කරන්නට ගියාම එයාට ඕනම මොහොතක වරදින්න පුළුවන්කම තියෙන යාගේ ජීවිතේ. නමුත් අපි ධර්මය තීරණය කළ යුත්තේ ධර්මයේ කිය යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට මිසක තමන්ගේ අවබෝධයේ ප්‍රමාණයට නෙමෙයි. සාති කියලා හාමුදුරු කෙනෙක් හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලෙදී. මේ සාති හාමුදුරුවෝ භවයෙන් භවයට යන විඥානයක් පිළිබඳව ප්‍රකාශ කළා. ඒ අද තියෙන විඥානය තමයි ඊළඟ භවයට යන්නේ. ඒ විඥානය තමයි එතනින් තව තැනකට යන්නේ. දැන් මේ සාතිහාමුදුර ඇයි මේ විදිහට කල්පනා කරේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර සම්මුති කරුණෝ පටලවාගෙන ගත්ත දෘෂ්ටියක්. ජාතක කතාවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ පූර්වාපර සංදි ගලපනවා කියලා අපි කියන්නේ. එදා හිටපු මේ කෙනා තමයි අද මේ මෙතන මේ විදිහට ඉපදිලා ඉන්නේ. එදා උත්පත්ති ලැබලා හිටපු මම අද සම්මා සම්බුද්ධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා තමන් වහන්සේව දක්වා වදාරනවා. එතකොට මෙයාදී පූර්වාපර සංදි ගලපනවා. එතකොට මේ ආමඳුර කල්පනා කරනවා මේ වගේව අහලා එහෙනම් එදා හිටපු කෙනා නම් අද මෙතන ඉන්නේ එදා තිබුණු විඥාණය තමයි අද මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඒක තමයි උන්වහන්සේගේ වටහා ගැනීම. දැන් බුද්ධ වචනේ උනේ අරක උන්වහන්සේගේ වටහා ගැනීම උනේ මේක. ඒක දැන් තම තම නැන පමණින් නම් ධර්මයේ දැනගන්නට ඕන සාතිහාමුදුරු කරපු දේ හරිනේ. එනිසා ධර්මයේ තිබුණේ තම තම නැන පමණින් දැනගන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ කුමක්ද කියලා හරියට තේරුම් ගන්න. එතනදී දේශනා කළේ මේ විඥානයේ පිළිබඳ ගමනක් පෙන්වන්න දේශනා කරපු තැනක් නෙමෙයි. විඥානය හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයක් තුල පෙන්වවලා දාලා. හේතුඵල ධර්ම. මෙන්න මේ හේතු ටික තියෙනවනම් මේ ප්‍රත්‍ය ධර්මතා ටික තියෙනවනම් මේ ඵලය හට ගන්නවා. මේ ප්‍රත්‍ය ධර්මතාවයන් විදී යන දේවල්. එතකොට මේ ඵලයත් විදී යන දෙයක්. මේ ටික නැත්තම් මේ ඵලය නැහැ කියලා අපිට දේශනා කළා. එතකොට අපිට පේනවා පින්නතුනේ මේ විමසීම තුළ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාශය අනුව තේරුම් ගන්න තියෙන දෙයක් මිසක අපිට තේරුම් ගන්නට තියෙන්නේ තම තමන්ගේ නුවණේ තම තමන්ට වැටහීමේ ප්‍රමාණයට පමණක්ම නෙමෙයි කියන එක. ඒ නිසා තමයි එදා බුදුරජාණන් වහන්සේගේ අර්ථ සංවර්ණනාව සබපු ඒ අර්ථ වර්ණනා ණය ක්‍රමයක් අපි තේරුම් අරගෙනම ධර්මයේ විශ්ලේෂණය කරගත යුතුයි. නමුත් අද දවස වෙනකොට අපිට පේනවා ඇතන් වෙලාවට තම තමන් තම තමන්ගේ දෘෂ්ටි කෝණවල හිර වෙලා ඒ දෘෂ්ටි කෝණයන් වල ඉඳලා ධර්මයේ විග්‍රහ කරනවා. මෙන්න මේක තමයි හරි මේක තමයි නිවැරදි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ මේ විදිහට හැදෙන්න ඕනේ. අද තියෙන ත්‍රිපිටකයට වැරදිලා. සමහර අය පෙන්නනවා අද මේ ත්‍රිපිටකය තියෙන එක වැරදි වෙන කොහේ හරි තියෙන එකක් තමයි හරි ත්‍රිපිටකය කියලා. එතකොට මෙන්න මේ විදිහට නොඑක් මත සමාජගත කරන අපිට දකින්න පුළුවන් මේ හේතුව මොකද්ද අර වගේ කරුණක් වර්ධවා ගැනීම. නිසා ධර්මයේ විශ්ලේෂණය කරගන්නට ඕනේ තම තමන්ගේ නුවණ ප්‍රමාණයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රමාණයන් අනුව. එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ණය ක්‍රමයට ඒ ප්‍රමාණයන්ට අනුව ධර්මයේ විශ්ලේෂණය කරගන්නකොට තමයි අපිට හරියටම බුදුරජාණන් වහන්සේ දේශනා කර කෙලෙස ප්‍රහාණය කුමක්ද කියන එක ගැන තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රහාණය ප්‍රහාණය පිළිබඳව අපි සලකා බලනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ විවිධ ප්‍රහාණ ක්‍රමයන් අපට පෙන්වලා දීලා තියෙනවා. කෙලෙස කෙලෙස ප්‍රහාණ ගැන අපි කතා කරනකොට ත්‍රිවිධ කෙලෙස ප්‍රහාණයක් තියෙනවා. ඒ තමයි තදංග, විස්කම්බන, සමුච්ඡේද කියලා තුන් ආකාරයකට කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒ වගේම නිස්සරණ සහ පටිච්චසද්දි ප්‍රහාණ කියලා තවත් ප්‍රහාණ දෙකක් පිළිබඳව දක්වනවා. සමස්ත ප්‍රහාණ හතක් විදිහට විග්‍රහ වෙන කෙනෙක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට ප්‍රහාණ කියන වචනය පිළිබඳව පින්නතුනේ නොඑක් තැන්වල අපිට දේශනා කරනවා. එතකොට මේ කෙලෙස ප්‍රහාණය පිළිබඳව අපි විශේෂයෙන් සලකා බලනකොට අපිට ඊටාම වැදගත් තැනක් තමයි අපි සාකච්ඡා කරගෙන එන දිගින් දිගටම ගිරිමානන්ද සූත්‍රය. මොකද එතනදී දක්වනවා පහාන සංඥාවක් පිළිබඳව. ප්‍රහාණ සංඥාවක් කියලා කියන්නේ ප්‍රහාණය කිරීම සංඥාවක් විදිහට භාවිත කරන්නේ කොහොමද? ප්‍රහාණය කිරීම සංඥාවක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? මේ පහාන සංඥාව හරියට සරලවම කිව්වොත් හරියට වෛරස් කාඩ් එකක් වගේ. ඒ කියන්නේ ඇතිවන වෛරස් නැති කරන්න පුළුවන්කම තියෙන ඉක්මනට. එතකොට දැන් ඒ වගේ තමයි මේ පහන සංඥාවේ ස්වභාවය. හිත පිළිබඳව අවධානයෙන් ඉඳලා හිතට ඇතිවෙන විතර්ක හඳුනාගෙන ඒ විතර්ක දුරු කිරීම තමයි ප්‍රහාණ සංඥාවෙන් සිද්ධ වෙන්නේ. uppannam va kama vitakka nadi vaseeti pajahati danti karoti anabhavam gameti. මේක මේ වචන ටික හරි ලස්සන අර්ථාන්විත වචන ටිකක්. උප්පන්නං වා කාම විතක්කං නාදිවාසේති. හිතේ ඇති වුණු කාම විතර්කේ නාදිවාසේති ඉවසන්නේ. ඒ කාම විතර්කේ ඉවසන්නේ නාදිවාසේති. පජහති. ඒ කාම විතර්කේ දුරු කළා දාන පජහති. ජන්ති කරෝති. ඒ උපන් කාම විතර්කය ක්ෂය කිරීමට පමනවා. ක්ෂය කිරීමට පවණු ගෙවලා දානවා. වැදගත්ම දේ අනභාවංගමයි. නැවත නූපදින තත්ත්වයටපත් කරනවා. නැවත නූපදින තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ නැවත උපදින්නේ නැති තත්ත්වයට ඒ කෙලෙසේපත් කිරීම සඳහා වෑයම් කරනවා කියන එක. දැන් මේ ශාසනයේ ක්‍රමය තමයි ඒක. uppannamwa kama vitakkan nadi vaseeti pajahati dyanti karoti anabhavam gameti. ඒක නැවත නූපදින தത്വයට කෙලෙසේ පස් කරන්නට තමයි මේ ශාසනය උත්සාහවත් වෙන්නේ. ඒකයි ප්‍රහාණ තුනක් පිළිබඳව මම මුලින්ම සඳහන් කළා. ත්‍රිවිධ කෙලෙස ප්‍රහාණ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම. තදංග, විස්කම්මන, සමුච්ඡේද. තදංග පහාන කියලා කියන්නේ තවහාලිකව කෙලෙස් යටපත් කිරීම. ඔබේ හිතට ඇතිවෙන කෙලෙස් සහගත අරමුණක්, කෙලෙස් සහගත විතර්කයක් ඔබ తాවකාලිකව යටපත් කරලා දානවා වෙන අරමුණක් ඉදිරිපත් කිරීම තුළ හරි ඒ ඔස්සේ හිත මෙහෙවන්නේ නැතුව හරි ඔබ ඔබට ඉදී හිතේ ඇතිවන මේ කෙලෙස් සිතුවිල්ල ඔබ යටපත් කරන ඔබේ හිතට රාගයක් ඇති වෙනකොට රාග සිතුවිල්ල යටපත් කිරීම සඳහා ඔබ తాවකාලිකව අසුබේ මෙනෙහි කරනවා එහෙම නැතිනම් ඔබ ඒ ප්‍රමාණිකව යනකොට ඔබ ඒ දේ තුල රැඳී ඉන්නේ නැතුව වෙන විතර්කයක් භාවිත කිරීම තුල අර අකුසල සාගත විතර්කය ඔබ අයින් කළා දානවා. ඒක තමයි අපි ඉවසන් නැතුව කෙලෙස්සේ කාම සංඥාව ඉවසන් නැතුව කාම විතර්කේ දුරු කරන්නට අපි කරන පළවෙනි උත්සාහය. සදංග වශයෙන් අපි ඒක ඉවත් කළා දානවා. එතකොට ඒ ඒක බොහොම తాවකාලිකයි. ඒක ඊටාම తాවකාලිකයි. ඉක්මනට ආපහු වැහිලා යන්න පුළුවන්කම තියෙනවා. ආපහු ඒ කෙලෙස්ය ඇවිල්ලා තමන්ගේ හිත ආවරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ මේ මොහොතේ හිතට එන රාගසිත නැති කළා කියලා සමහර විට ආපහු තාජත්කකින් ඔබේ හිත රාගයෙන් පීඩාවටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි සදංග ප්‍රහාණය තුළ තියෙන ලක්ෂණය වෙන්නේ. ඒක බොහොම කෙටි කාලීනයි. බොහොම කෙටි පිළිතුරක් විතරයි සදංග ප්‍රහාණය තුළ තියෙන්නේ. විස්කම්මන ප්‍රහාණයට වඩා ප්‍රබලයි. විස්කම්මන ප්‍රහාණය තුළ කරන්නේ මේ කෙලෙසය බොහොම ඊට වඩා බලවත් ලෙස යට කරලා දානවා. කොහොමද බලවත් ලෙස යට කරලා දාන්නේ? ප්‍රථම ධානය උපදවගත්තොත් එයා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි. ඒකට විවිච්ඡේව කාමේහි කියනකොට එයා කාමයන්ගෙන් වෙන්ව තමයි ප්‍රථම ධානය උපදවගන්නේ. එතකොට දැන් කාම විතරකයට උපදින්න පුළුවන් කම නෑ ප්‍රථම ධානය ලබාගෙන නම් ප්‍රථම ධානය උපදෝගෙන නම් එයාට ඔන්න කාම විතරක උපදින්නේ නෑ එතකොට මේ ප්‍රථම ධානය තුළ රැඳී ඉන්න තාක් කාලයක් සමාපatti විතරක් නෙමෙයි ඒ ධාන සහිතව ඉන්න තාක් කාලයක් එයාට කාමසාගත සංඥා උපදින්නේ නෑ දැන් අද සමහර වෙලාවට අද කාලේ නම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ධාන ලබාගත්තයි කියන අය ගිහි ගෙවල් වලත් මේ කාමයේ අසුරු කරමින් වාසය කරනවා ඒකට හේතුව තමයි වර්තමාන සමාජය තුළ අපිට ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන බොහෝ ධර්ම විකෘති කිරීම වළඳ ගැනීම. ඒ කියන්නේ දැන් භාවනා පන්ති පවත්කලා ඇතැම් අය විසින් ධ්‍යාන ලබා දෙනවා. මෙන්න මේ වගේ ආලෝකයක් පෙනුණා කියන්නේ ඔබ ඉන්නේ මේ වගේ ධ්‍යාන මට්ටමක. මෙන්න මේ වගේ අදහසක් ඔබට ඇති වෙනවා කියලා කියන්නේ මේ වගේ වැටහීමකට ඔබ යනවා කියලා කියන්නේ ඔබ ඉන්නේ මෙන්න මේ වගේ ධ්‍යානයක කියලා. ඔබට ලක්ෂණ නිමිති ටිකක් කියනවා ධ්‍යාන පිළිබඳව. ඒ ලක්ෂණ සහ නිමිති ටික කියනකොට දැන් ඔබ භාවනා කරන්නට පටන් ගන්නවා භාවනා කරන්න පටන් ගත්තාම කමඨාන් සජ්ජායනාවක් හරි නැතිනම් ඒ කියන්නේ එක තාලයකට එක ස්වරයකට කමඨාන් ටික කියනවා එතකොට ඔබ අහගෙන ඉන්නවා අහගෙන ඉන්නකොට අර එක ස්වරයකට හිත නැලවිල යනකොට ඔබට හිතෙනවා ඔබේ හිත අර විචිත්‍ර සිද්දක ඒකාග්‍රගත වෙනවා කියලා ඔබ බලාපොරොත්තු වෙනවා ඔබට දැන් අර විදිහේ ලකුණු පහළ වෙයි කියලා. ඇත්තටම ඔබට ඒ වගේ ඒවා එතකොට දැනෙන්න පටන් ගන්නවා. සමහර අයට එලිස් වෙනවා සමහර අයට නිකන් ඔක්කොම හිරිවැටිලා වගේ යනවා මොකක්වත් මතක නැතුව යනවා එයාගේ විවිධ නිමිති විවිධ අයට ඇති වෙන්න පටන් ගන්නවා එතකොට හිතනවා කලින් තමන් බලාපොරොත්තු හිටපු නිමිති තමන් බලාපොරොත්තු හිටපු දේවල් තමන්ට ඇති වෙනකොට හිතනවා කල්පනා කරනවා අනිවාර්යෙන් මේක තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ මේක තමයි ဒုတိ ය ධානය කියලා කියන්නේ. මේක තෘතිය ධානය, මේක චතුත්ථ ධානය කියලා එක එක ධාන වල රැවටෙනවා. නෙමේ කාමාවචර මේ කාම භූමියේ වාසය කරන අය එදිනදා කාමයන් අනුභව කරනවා. හැබැයි ප්‍රථම ධානයයි කියලා හිතාගෙන ඉන්නවා. මොනතරම් අනුකම්පා කළ යුතු පුද්ගලයින්ද කියලා හිතනවා. දැන් අපි දන්නවා අපි ලෝකයේ තුළ ඉන සාමාන්‍යයෙන් අපි හිතමු වෛද්‍ය උපාධිය පාස් නොකරපු යම්කිසි වෛද්‍ය උපාධිය සඳහා දැඩි ආශාවකින් ඉන්න කෙනෙක් හැම තැනකම කවුරු හරි යාට කියලා ඔබ වෛද්‍යවරයෙක් කිව්වා කියලා මම වෛද්‍යවරයෙක් වෛද්‍යවරයෙක් කිය කිය හැමතැනම යන්න ගත්තොත් හරි හැම එයා හිතාගෙන ඉන්නවා නම් හරි මොකද වෙන්නේ? එයා යාටත් විනාශයක් කරගන්න අනිත් අයටත් විනාශයක් කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි අද ඉන්න ඇතම් අය ධ්‍යාන ලබාගත් අය කියලා ධ්‍යාන නොලබා ලබාගත් අදහස් වල ලබාගත් සංඥාවන් වල ඉඳගෙන අනිත් අයවත් මාර්ගයේ වරද්දන තැනටපත් කරමින් තමනුත් මාර්ගයේ වරදවාගෙන වාසය කරනවා. ඉතින් මෙන්න මේක ඇත්තටම අර විස්කම්බන ප්‍රහාණය පිළිබඳවවත් අවබෝධයක් නැතිකම. සදංග ප්‍රහාණයට විස්කම්බන ප්‍රහාණය කියලා රැවටීම තමයි මේ තුල අපි දකින්නේ. ඒකට විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ පින්නතුනේ අර විදිහට ධානයකට ධානයක් උපදවා ගැනීම තුළ කෙලෙස් ධර්මයන් මේ භූමියක් විදිහට දුරු කරපු කෙනෙකුට. දැන් ආපහු කාම විතරකයක් ඇති වෙනවා කියලා කියන්නේ එයා ආයේ කාම දහස්සේ කාම භූමියේ ප්‍රථම ධ්‍යානලාභියෙක් නෙවෙයි යා. එතකොට එයා කාමයේ වළඳ කරන කාමයේ හැසිරෙන පුද්ගලෙක්. කාමවචරයි. එතකොට එයාට ප්‍රථම ධ්‍යානයේ පිරිහිලා ගිහිල්ලා. ප්‍රථම ධ්‍යානයේ නැහැ. උපදෝගත්ත කෙනෙක් වුණත් එයාට ප්‍රථම ධ්‍යානයේ නැහැ කාම සංඥා උපදිනවා. එතකොට දැන් විවිච්ඡේව කාමේහි කියලා කිව්වෙම ඒ නිසා තමයි කාමයන්ගේ වෙනව මේ සමාධිය පවතින්නේ. දැන් විස්කම්මන ප්‍රහාණයෙහි ලක්ෂණය තමයි කාමයන්ගේ වෙනවන බව. අකුසලයන්ගේ වෙනවන බව. එතකොට දැන් ඒ කාමයන්ගෙන් වෙනවන බව සමුච්ඡේද වශයෙන් කරන ප්‍රහාණයකට ලක්වන්නේ කොහොමද? අන්න ඒක තමයි අනභාවං ගමිත කියලා කියනවා. නැවත නොහට ගන්න බවට පත් කරනවා. දැන් අපි ප්‍රතිපදාව වඩන්නේ මේ කෙලෙසේ කාම විතරකය නැවත නොහට ගන්න බවට පත් කිරීම සඳහා. ඒක තමයි මේ ශාස්ත්‍රයේ ප්‍රධාන මාර්ගය නැතිනම් ප්‍රධාන ක්‍රමය බවට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අන්න එතන ඉලක්කගත කරගෙන. මෙයාදී විතර්ක, කාමාදී විතර්ක ධර්මයන් අපි ප්‍රහාණය කරන්නට ඕනේ මොකක් කොහොම වෙන්නද? අනභාවංගමේති තත්ත්වයටපත් වෙනවා. නැවත උපදින්නේ නැති තත්ත්වයටපත් වෙනට නූපදින ස්වභාවයටපත් වන්නට තමයි අපි උත්සාහවත් වෙන්නේ. ඒකයි උපන්නවා කාම විතක්කන් නාදි වාසේති පජහති ධම්ති කරෝති අනභවංගමේති කියලා කිව්වේ. දැන් අපි දකින්න සමහර අය කියන මේ හිත දිහා බලාගෙන හිටියහම මොකොත් ඔක්කොම හරි කාමයක් හිතට ඇති වෙනකොට ඒක නැති කරන්න යන්න අවශ්‍ය අවශ්‍ය නැහැ. කාමයක් ඇති වුණා කියලා දැනගෙන ඉන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. ඒක කාමයේ ඇති වුණා කියලා දැනගෙන වාසය කිරීම තුලම කාමය නැති වෙලා යයි කියලා. එතනදී කාමය ඇති වුණා කියලා දැනගෙන ඉඳීම කාමය නැති වෙලා යන්න බලපාන්නේ නැහැ. කාමය ඇති වෙන ස්වභාවය දිහා කෙනෙක් හිත දිහා නැඹුරු වෙලා බලාගෙන ඉන්නකොට తాවකාලිකව එයාට හිතේ මේ කාමයේ වැඩක් නැහැ කියලා. ඒක බොහොම తాවකාලිකයි. ආය ආය කාම විතරක උපදින්න තියෙන හේතුව එයා කෙරෙන් නැති වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාම විතරකයේ ඇති වුණාට පස්සේ කාම විතරකයේ දිහා බලාගෙන ඉන්න ඒ හොඳටම ඇති කාම විතරකයක් ඇති වුණා කියලා දැනගෙන හිටියාම ඇති ඒක දුරු කරන්න එපා කියලා දේශනා කළේ නැහැ කොතනකදීවත්. දුරු කළ යුතුයි. දුරු කරන්න එපා කියලා නැහැ කොතනවත්. ඒකයි උපන්නංවා කාම විතක නාදි වාසේති පජහති කියලා කිව්වේ. ඉවසන්නේ නැහැ. ඒක හිතේ ඉවසගෙන ඉන්නේ නැහැ. පජහති ඒක දුරු කරනවා. ඡය කිරීමට පත් කරනවා නැති කළා දානවා. නැවත නූපද වීම පිණිස කටයුතු සිදු කරනවා. එතකොට දැන් කාම විතරකයක් උපදිනකොට හිත දිහා බලාගෙන ඔය ඇතිවෙච්ච දෙන් කියලා බලාගෙන හිටියේ නෑ තරහක් ඇති වෙනකොට ඒ තරහ යන සිත දිහා බලාගෙන හිටියේ නෑ. එතකොට තරහ යන සිත දිහා බලාගෙන ඉඳලා ඉවර වෙලා බැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා ඒක එතනින් ඉවර කරලා දානවා අපව හිතේ තියාගෙන ඉන්නේ නෑ කියලා ඒක බුදුබණ නෙමෙයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය නෙමෙයි. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? උපන්නං වා ව්‍යාපාද විතක්ක නාදිවාසේති පජහති ග්‍රන්ති කරෝත යන භවංගමේ. උපන්නා වූ ව්‍යාපාද විතර්කය යොසන්නේ පජහති දුරු කළා දානවා. ඡේත පමුණවනවා. එතන නැති කළා දානවා. නැවත නොහට ගන්න බවට පත් කරනවා. දැන් අපි මාර්ගයේ වැඩි යතු වෙන්නේ මෙන්න මේ தത്വයට. අපි ඉස්සෙල්ලම විතර්කය හඳුනා ගන්නට ඕන විතර්කය හඳුනාගෙන විතර්කය ඇති වෙන වෙලාවේදී අපි මේ විතර්කය දුරු කළා ගන්නට ඕන. ඒ කියන්නේ මේ විතර්කය යටපත් කිරීම තමයි පළවෙනි අධීර වෙන්නේ. නාදිවාසීති කියලා කිව්ව ඉවසන්නේ නැහැ කියන එක. ඉවසන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕනේ? පජහති. ඒක ප්‍රහාණය කරන්න ඕනේ. අයින් කළා ගන්න ඕනේ. එතකොට දැන්ති කරෝති කියලා කියනවා ඒක නැති කරලා දානවා. ඒ තර්කය නොපෙනේ පේන්නේ නැහැ. ඒක නැති කරලා දානවා. ඒ විතරක් නෙමෙයි ඒක අනභවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරනවා. මේ අනුපූර්ව ක්‍රමයක් අපිට දේශනා කරනවා. මේ වචන ටික තුල අපිට පෙන්නනවා මේක හිතට කාම විතරකයක් ඇති වෙනකොට කාම විතරකය හඳුනා ගන්න. කාම විතරකය හඳුනාගෙන කාම විතරකය අයින් කරන්න උත්සාහ කරනවා. ප්‍රහාණය කළා දාන්න. කාම විතරකය ඔස්සේ හිත අරගෙන යන්න එපා. ඒක හඳුනාගත්තාම ඒක ඉවසන් නැතුව ඒකේ විදිහේ ඉන්නේ නැතුව මොකද කරන්නේ ඒක අයින් කරනවා. අයින් කළා දාලා ඒක ෂය බවටපත් කරනවා. නැතිනම් ඒක නැති කරනවා. කාම විතරකේ කාමයේ තියෙන ආදීන වේ දැකලා කාමයේ නැති කරනවා. ඊට පස්සේ නැවත කාම විතරකයක් උපදින්න තියෙන හේතු නැති කරලා දානවා. අන්න ඒක තමයි වැදගත්ම දේ බවටපත් වෙන්නේ. කොහොමද අනභවංගමීති කරන්නේ කියලා. නැවත නොහට ගන්න බවට අපි කොහොමද මේකපත් කරන්න කියන එක තමයි පින්නතුනි වැදගත්ම දේ බවටපත් වෙන්නේ. කොහොමද අපි හිතට ඇතිවන මේ වගේ විතර්කයක් නැවත නොහට ගන්න බවටපත් කරන්නේ? නොහට ගන්න බවටපත් කිරීම තවචයකින් කියවනම් අනුත්පාද නිරෝධය අපිට කරන්නට තියෙන්නේ සම්පූර්ණම ලෝකෝත්තර මාර්ගයකින්මයි. ඒකයි මේ ශාසනයට විතරයි. ඒකයි බාහිර ශාසනවලට නෙමෙයි. නාදි වාසේති පජහති බැන්ති කරෝති කියන ඒවා නැති එක කරන්න පුළුවන්කම තියෙනවා මේ ශාස්ත්‍රයෙන් බාහිර වුණ. විස්කම්බන ප්‍රහාණය තුළ සිද්ධ කරන්නේ නාදි වාසේති පජහති තමයි. ඉවසන්නේ කාම විතරටි අයින් කරනවා ඊට පස්සේ ඒ සමාපත්තිය තුළ වාසය කරනවා. ඒක කාම විතර්ක නෙමෙයි. ඒකෙන් නිදීමක්. හැබැයි తాවකාලිකයි. ඒක ව්‍යර්ථ කරෝති කියලා ඒක ක්ෂය බවට පත් කරලා නැහැ. ඒ කියන්නේ අනභවං ගමේති කියන தත්තෙට පත් කරලා නැහැ. නැවත නොහට ගන්න තැනක ඒක සබා නැහැ. එනිසා අපි කල යුත්තේ නැවත නොහට ගන්න බවට මේකපත් කිරීම. නැවත නොහට ගන්න තැනකට අපි මේකපත් කරනවා කියලා කියන්නේ ඒකට අපිට විශේෂ දර්ශනයක් අවශ්‍ය වෙනවා. ඉවර ගන්නවස දේශනා කරන ප්‍රහාණය කළ යුතු ධර්ම කුමක්ද කියලා. චක්කුම් බික්කවේ පහතබ්බම් මහණෙනි අස ප්‍රහාණය කළ යුතුයි ඒ විතරක් නෙමෙයි ඒසා තණ්හා උපජ්ජමාන උපජ්ජිත එතන විසමානා නිවිස තණ්හාව හටගන්නේ මෙහි පවතින්නේ මෙහි කියලා ඒකට මෙතන තමයි නිරුද්ධ කරන්නක් තියෙන්නේ අපිට ඒකට කාම විතර්කය නිරුද්ධ කරන්න බලනකොට අපිට පේනවා මේ කාමය කියන දේ පවතින්නේ කොතනද කියන දේ කාම විතර්කය කියන දේ පවතින්නේ කොතනද කියන එක අපිට පේනවා කොතනද කාම විතර්කේ පවතින්නේ? පංචකාම ගුණයන් තුල කාම විතර්කේ පවතිනවා. පංචකාම ගුණයන් තුල කාම විතර්කේ පවතිනවා. මොනවාද පංචකාම ගුණ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේකට කියනවා පංචකාම ගුණ කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඇයි මේ වලට පංචකාම කියලා කියන්නේ? පංචකාම ගුණ කියලා කියන්නේ. මේ කාම විතර්කය පවත්වා ගන්නට හේතු වෙන්නේ කාම විතර්කය පවත්වා ගැනීම සඳහා මූලයේ සපයන පදනම හදලා දෙන්නේ මෙන්න මේ ටික ඒ නිසා තමයි ඔබට අද සතුටු වෙනවා නම් සතුටු වෙන්න පුළුවන්කම තියෙන මොනවා ගැන හිතලාද ඔබට රූපය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් ඔබට ශබ්දය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් ගන්ධය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. රසය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. පොට්ටබ්බේ ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් ගැන ඔබට කැමැත්ත උපදින්නේ. ඔබ ජීවිතය අද කැමති වෙනවා නම් ඔබ වඩාත්ම කැමති මොකටද කියලා ඔබ හිතන්නකෝ. එතකොට ඔබට පෙනේ ඔබ වඩාත්ම කැමති මොකටද කියලා හිතනකොට ඔබට රූප මතක් වෙනවා. එක්ක ඔබට ශබ්ද මතක් වෙයි. ඔබට ගන්ධ මතක් වෙයි. ඔබට රස මතක් වෙයි. ඒක ස්පර්ශ මතක් වෙයි. වඩාත්ම කැමති දේවල් කියලා ඔබට මතක් කරගන්න තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ටිකෙන් එකක්. එතකොට පංචකාම ගුණය නිසා තමයි අද මේ කාම විතර්කයේ පැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ ওই කාම විතර්කය බාහිර ලෝකයෙහි තබාගෙන ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් මෝඩ මනසක් අපිට තියෙන නිසා තමයි අපිට ওই දෙකම එකතු වෙලා හැදෙන දේ ඇත්ත කරගෙන ඉන්න නිසා තමයි අද ඒ ඒ පිළිබඳව බලාපොරොත්තුවක් තියෙන්නේ. ඒ නිසා තමයි ඒ පිළිබඳව අපි කැමති වෙන්නේ. අතීත වූ කාම විශේෂෙහි අපේ හිත වැඩිම නැක් යනවා. වර්තමාන වූ කාම විශේෂෙහි තේහා වගේ යනවා. ඒ වගේම අනාගත වූ කාමයන් විශේෂිත ස්වල්ප මාත්‍රෝද අපේ හිතපත් වෙනවා. අතීතයේ අනුසාරයෙන් ගොඩනගා ගන්න අනාගතයට දෙමළු දේවල් දකින්න, අහන්න, විඳින්න, දැනගන්න තිබුණා නම් හොඳයි කියලා අනාගත වූ දේවල් පිළිබඳවත් අපේ සිත පවතිනවා. ඒකට මෙන්න මේ විදිහට කාමය කියන දේ අපි අසුරු කරනකොට පළවෙනි දේ තමයි කාම සහගත සංකල්පනාවක්. කාම විතර්කයක් අපි උපදව ගන්නවා. කාම විතර්කයේ උපදව ගන්නකොට ඒ කාම විතර්කය අපිට ඉපදිලා තියෙන්නේ මොන හේතුව නිසාද? ඒක තමයි වැදගත්. කාම විතර්කය අපිට ඉපදිලා තියෙන්නේ පින්නසුනේ රූපය පරිඤ්ඤය නොවන නිසා. රූපය පැත්ත නිමිති ඉතුරු වුණ නිසා රූපයට අනුරූපව අපිට ඇලෙන්න පුළුවන් අරමුණු හම්බුණා. රූපයට අනුරූපව කාමනිස්සිත විතර්ක, කාමනිස්සිත අදහස් සංකල්පන අපිට ඇති වුණා. එතකොට දැන් අපි මේක නැවත නොහට ගන්න බවට පත් කරන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? ওই රූපය නිස්සිත කරගන්න බව අයින් කරන්න ඕනේ. රූපේ නිස්සිත කරගත්තේ රූපය නිස්සිත කරගන්න පුළුවන් විදිහට රූප තිබුණ නිසා. ඒකට අපි කියනවා රූපයේහි නිමිති ඉතුරු කරගත්තා කියලා. ඇසේ නිමිති ඉතුරු කරගත්තා කියලා. හිතේ නිමිති ඉතුරු කරගත්තා කියලා. යම් වෙලාවක ඔබ ඇහැට රූපයක් දකිනවා කියලා කියන්නේ මොකද්ද? අපි මීට පෙර පැහැදිලි කරලා තියෙනවානේ අනිච්චානුපස්සනාව ගැන කතා කරනකොට අනත්තානුපස්සනාව ගැන කතා කරනකොට ඉතාම දීර්ඝ ලෙස මේ කරුණ ඔබට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ කරුණ එසේ පැහැදිලි කිරීමේදී අපි විශේෂයෙන්ම දක්වලා තියෙනවා එතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී පිළිබඳව කතා කරලා තියෙනකොට මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම ගැන. එතකොට දැන් ඇහැ යම් තැනක උපදිනවා නම් අපි කිව්වා රූපය පෙනෙනවා කියන කම ඇති තැනක. ඒ කියන්නේ රූපේ ගැටෙන කමක් තියෙනකොට තමයි ඇහැ ගැන දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට රූපය පෙනෙන බව තිබුණොත් අනිවාර්යෙන් එතන ඇහි ඇහි කෘත්‍යයක් තියෙනවා. ඇස නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැවක් තියෙන්නේ. එතන විඥානන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැත්තම්. ඒකට විඥානන කෘත්‍ය තියෙන නිසා තමයි අපිට ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුවයි කියලා අපි කියුවා. පෙනෙන බව තියෙන තැනක ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව. කන ශබ්ද සෝත විඥාන කියන තුන් දෙනාගේ එකතුව තියෙන තැනක තමයි ඇහෙන බව කියන එක තියෙන්නේ. නාසයේ ගන්ධයේ ගහන විඥානයේ තියෙන තැනක තමයි ගඳ සුවඳ විඳින බව කියන එක තියෙන්නේ. දිව රස ජීවහා විඥානයේ තියෙන තැනක තමයි රස දැනෙනවා රස විඳිනවා කියලා රසය තියෙන්නේ. කය ස්පර්ශයේ පොට්ටබ්බේ තියෙන තැනක තමයි අපිට ඊට අනුසාරව දැනගන්න පුළුවන්කම විඥානයේ තියෙන්නේ. ඒකෝට මේ තුන් දෙනාගේ එකතුව තමයි අපි කයින් විඳිනවා කියන තැනක තියෙන්නේ. ඒතකොට මේ ධර්මතා ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නැති වෙලා යන දේවල්. හටගෙන මොහොතින් මොහොත නැති වෙලා යන දේවල්. ඒක අපි අනිත්‍ය පිළිබඳව කතා කරනකොට කතා කළා. එතකොට මේ මොහොතේ හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයේ යම් තැනක තිබුණා නම් සියලු රූපයේ ස්වභාවයේ බවට පත් වෙන එක. රූපයේ ස්වභාවය ඒක. ඒ තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණ සම. දැන් අතීත වූ රූප කියලා යමක් තිබුණා නම් අතීත වුණ රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් ඒක අපිට ආපහු දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය අතීතයේ තුල හටගෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් ඒක අපිට ආයෙ දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ආයෙ දකින්න පුළුවන් කමක් නැත්තම් නැවත ඒක දකින්න පුළුවන් කමක් නැත්තම් අපිට ඒ ගැන ප්‍රාර්ථනාවක් ඇත්තේ නැහැ නේ බලාපොරොත්තුවක් ඇත්තේ නැහැ. ඔකට අර නිතර සිහිපත් කරන උදාහරණයක් නේ දැන් ඔබ හොඳටම දන්නවා නම් ඔබේ ඥාතිවරයෙක් මේක වසරකට හෝ දෙකකට හෝ කලින් හොඳටම මරණයට පත් වුණා කියලා ඔබ හොඳටම දන්නවනම් ඔබට නිකමටවත් කැමැත්තක් ඇති වෙනවද අනේ ඒ ඥාතිවරයව මට හෙට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න තිබුණා නම් හොඳයි ඒ ඥාතිවරයා ඇවිල්ලා මාව හම්බුණා නම් හොඳයි කියලා ඔබට කැමැත්තක් උපදිනවද නෑ ඔබට එහෙම කැමැත්තක් උපදින්නේ නැහැ ඇයි ඔබ දන්නවා හොඳට මේ කෙනා මරුණා කියලා අන්න ඒ වගේ තමයි පින්නතුට රූපය අනිත්‍යයි කියලා දැක්කහම ඔබ ඒ අනිත්‍ය වුණ රූපය ගැන ඔබට හිතෙන්න පුළුවන් කමක් නැහැ නේ. ඒක මට ආපහු දකින්න තිබුණා නම් හොඳයි. ඒක මම හෙටත් බලන්න යනවා. ඒක හෙටත් අහනවා, දැනුත් අහනවා කියලා ඔබට දකින්න පුළුවන් කමක් නැහැ නේ. ඇයි ඔබ හොඳටම අනිත්‍යතාවය දකිනවා නම්. එහෙනම් අපිට පේනවා අපි අනිත්‍යතාවය ප්‍රතිවේද නොකරන නිසා අනිත්‍යතාවය හරියට අවබෝධ කරගන්නේ නැතිකම නිසා තමයි අපිට මේ ධර්මයන්ගේ ඇති බව හම්බ වෙන්නේ. ඇති බව කියලා කියන්නේ අතීතේ ඉඳලා දැකපු රූප තාම තියෙනවා කියන අදහසක් තියෙනවා. ඒ දේවල් අතරේ අපිට අර හිතේ ඇති කරගත්ත සංකල්පනා ටිකට මොකද වෙලා තියෙන්නේ? ඒ සංකල්පනා ටික තාම අපිට පවත්වාගෙන යනවා. තාම පවත්වාගෙන යනවා කියලා කියන්නේ අතීතේ තිබුණ දේවල් තාම තියෙනවා. එහි බාහිර තියෙනවා ඒ දේවල්. මේ විදිහට බාහිර ඇති බවට පින්නතුනේ අපි මේ සංකල්පනා ටික නැවත නැවතත් අදහස් ඇති කරගෙන තියෙනවා. බාහිර ඇති බවට ඒ ධර්මතා ටික පිළිබඳව අදහස් ඇති කරගෙන තියෙනවා. එතකොට බාහිර තියනවා කියලා හිතාගෙන ඉන්න අපිට ඒ අනුව ඒ අනුව කටයුතු කරන අපිට හැම වෙලාවකදීම අර කාම විතරකයට පවතින තැනක් තියෙනවා. කාම විතරකේ පවතින සනස් වෙනවා දැන් ඔබ හිතන්නකෝ ඔබේ ගෙදර තියෙන බිත්තියක් සහ බිත්තිය ගාලා තියෙන පාට ටිකක් වගේ බිත්තිය ගාලා තියෙන පාට ටිකට බිත්තිය නැතුව තියෙන්න පුළුවන්ද බිත්තිය නැතුව පාට ටිකට ඔහොම තියෙන්න පුළුවන් කමක් නැහැ ඔය හැදෙක බිත්තිය නිසා තමයි පාට ටික විදිහට තියෙන්නේ අන්න ඒ වගේ තමයි පාට ටික වගේ දකින්න කාම විතරකය කියන එක ඒකට කවදාවත් පවතින්න බෑ බිත්තියක් නැතුව ඒ කියන්නේ බිත්තිය කියලා කිව්වේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා ටික නැතු. ඒ ධිට්ඨිය තියෙන නිසා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධිට්ඨිය තියෙන නිසා තමයි කාම විතර්ක නැමැති පාට ටික ඔබ හැමදාම ගාලා ලස්සන ඒව කැතේ ඒව ඔකස්සේ හදාගෙන සැප විඳින්නේ දුක් විඳින්නේ හැමදේම කරන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ ඔකත් එක්ක ඒ නිසා තමයි. දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දිට්ඨිය තියෙනකොට පාටි ටික විතරක් නැති කරන එක නෙමෙයි. දිට්ඨිය පිළිබඳව අවබෝධ කරගෙන දිට්ඨිය නැති කරලා පාටි ටික ওই විදිහට ගහන්න තනක් නැති කරන විදිහක් යනවා. දිට්ඨිය කඩලා දාලා අය පාටි ටික එතකොට නැති කරන්න කියන්න අපිට අමුත්වෙන් ඕන නෑ. පාටි ටික මොකද වෙන්නේ? අය විදිහට පාට උපදින්නේ නෑ. ඇයි? ගන්න විත්‍යක් නෑ. අන්න ඒකට තමයි කියන්නේ අනභවංගමිත කියලා. නැවත හටගන්නේ නැති තත්වයකටපත් වෙනවා. දැන් අපිට කාම විතරකේ දුරු කරන්න කියලා විතරක් නෙමෙයි දේශනා කළේ. කාම විතරකය අනභාවංගමේ. නැවත නොහට ගන්න තැනකට අපි කාම විතරකේපත් කරන්නට ඕන. ඒකට කාම විතරකේ නැවත නොහට ගන්න බවකටපත් කරන්න නම් අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද? ඒ ධර්මයන්ගේ තියෙන ලක්ෂණය අවබෝධ කරගන්න. ඒ ධර්මතාවය පිළිබඳව අවබෝධ කරගත්තොත් තමයි මේ ටික එකතු කරලා කෙලස් ටික එකතු කරන කම අයින් වෙලා යන්නේ. කාම විතරකේ නූපදින සත්‍යයටපත් වෙන්නේ. දැන් ඔබට තේරෙනවානේ කාම විතරකය යටපත් කරනවා කියන එක එකක්. කාම විතරකේ නැවත නොහට ගන්න බවටපත් කරනවා කියන්නේ තව එකක්. කාම විතරකේ ඔබට යටපත් කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. හිතට කාම විතරකයක් එනකොට නෑ නෑ මේක හිතන්න හොඳ දෙයක්ද මේ මේක නරක දෙයක් මම වෙන විතරකයක් ගන්නවා කියලා ඔබට වෙන විතරකයක් ගැන හිතන්න පුළුවන්. තව පුළුවන් ඔබට වෙන භාවනාවක් කරලා ආනාපාන සතිය වෙන්නට පුළුවන්, කසින භාවනාවක් වන්නට පුළුවන්. ඕනෑම භාවනාවක් වඩලා අපි හිතට එන විතරක සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්න. එතකොට චිත්ත ඒකාග්‍රතාවය තුළින් අපිට පුළුවන්කම තියෙනවා කාම විතරකේ අයින් කළා දාන්න. එතකොට මේ හිතට එන විතර්ක ඉවත් කිරීම සඳහා වඩන භාවනාවක් තුළිනුත් කාම විතර්කයේ යටපත් වෙනකොට ඒ තුළිනුත් කරලා තියෙන මොකද්ද? කාම විතර්කේ නොහට ගන්න බවටපත් කිරීම නෙමෙයි තියෙන කාම විතර්කයේ යටපත් කොට තැබීම. හරියට හුලම් පිරුණු බැලුම් බෝලයක් වතුර ආශ්‍රය ඔබලා තද කරලා තියනවා වගේ. අර යටපත් කරපු කම උත්සාහය තියෙනකන් ඒක යට තියෙනවා. උත්සාහය අතහැරපු ගමන් මොකද වෙන්නේ? උත්සාහය අතහැරපු ගමන් ආපහු ඒක උඩට මත වෙනවා. ඒ වගේ ඔබ යටපත් කරන්න ඔය ගන්න උත්සාහය තියෙනකන් ඕක තියෙනවා. හැබැයි අතහැරපු ගමන් ආයෙපත් වෙනවා. හැබැයි මේ ශාස්ත්‍රයේ කතා කරන්නේ එතනින් නතර කරන එකක් නෙමෙයි. ඒකේ පාසියලා කියනවා නෙමෙයි එකක් කළ යුතුයි. එතනින් එහාට ගිහිල්ලා මේ ශාස්ත්‍රයේ කතා කරන්නේ විත්‍ය කඩලා දාන එකක් වගේ. විත්‍ය කඩලා දැම්මහම පාඩ ටිකට පැවැත්මක් නැහැ. අන්න ඒ වගේ මේ ශාසනය කරන්නේ අර තන බිඳලා දානවා. කොහොමද තන බිඳලා දාන්නේ? එළියේ තියෙන රූප ඔක්කොම කුඩු කරලා දානවා කියන එක නෙමෙයි. එළියේ තියෙන ශබ්ද ඔක්කොම ඇහෙන්නේ නැති තත්ත්වයට පත් කරලා දානවා කියන එක නෙමෙයි. ඇස් පේන්නේ නැති වෙන්න හදා ගන්නවා, කන් ඇහෙන්නේ නැති වෙන්න හදා ගන්නවා කියන එක නෙමෙයි. පේන රූප පිළිබඳව නිමිති ඉතුරු කරගන්න නැති තත්ත්වයට තමන්ගේ හිත දියුණු කරනවා. ඇහෙන ශබ්දවල නිමිති ඉතුරු වෙන්නේ නැති තත්ත්වයට තමන්ගේ හිත දියුණු කරනවා. විඳින දේවල් වල නිමිති ඉතුරු වෙන්නේ නැති තත්ත්වයට තමන්ගේ හිත දියුණු කරනවා. පෙනෙන රූපවල නිමිති ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබට දකින්න වෙනවා ඒ රූපය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනකම්. මනෝ විතර්කයත් එක්ක ওই රූපේ එකතු වෙන්න දෙන්නේ නැතුව ඉන්න ඔබට සිද්ධ වෙනවා. අර කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් වික්කු මනෝ විතක්කේ කියලා කියන්නේ. ඉබ්බ තමන්ගේ කබල ඇතුළත, කටුව ඇතුළත අතපය කකුල් ඔක්කොම ටික අකුලා ගන්නවා. ඒ වගේ මේ ශාසනය කෙනා මොකද කරන්නේ? මනෝවිතරක ටික අකුලෝ ගන්නවා. මනෝවිතරක ටික අකුලෝ ගන්නවා. සමෝදහම් බික්කු මනෝවිතක්. මනෝවිතරක අකුලෝ ගන්නවා. දැන් අපි කරන්නට ඕනේ අන්නේ මනෝවිතරක අකුලෝ ගන්න එක. මනෝවිතරක අකුලෝ ගන්නවා කියලා කියන්නේ එළියට දාන්නේ කියන එක. එළියට දානවා කියලා කියන්නේ හිතේ ඇති වෙන විතරකය රූපය තුලින් දකිනවා. හිතේ ඇති වෙන විතරකයක් ඒ විතරකේ දකින්නේ කොහෙද රූපේ පැත්තේ. හැබැයි හිතේ ඇති වෙන කිසිම විතරකයක් රූපය තුලින් නොදැක්ක යුතුයි. මොකද ඒක රූපෙටයි ධර්මයක් නෙමෙයි. ඒක රූපෙ තිබිලා එන දෙයක්වත් නෙමෙයි. ඒක රූපෙටයි දෙයක්වත් නෙමෙයි. දැන් ඔබට තේරුම් කරන්න අවශ්‍ය නිසා මේක කියන්නේ. දැන් හිතන්නකෝ අම්මා තාත්තා කියන කම රූපෙට අයිතිද කියලා. ඒක රූපෙට අයිති දෙයක් නෙමෙයි. ඒක රූපේ තිබිලා එන දෙයක් නෙමෙයි. ඒක රූපෙට අයිති දෙයක් නෙමෙයි. ඒකට ඒ රූපෙට අයිති නොවන දේ කවදාවත් අපිට රූපේ පැත්තෙන් බලන්න පුළුවන් කම නෑ. ඒක රූපෙට අයිති නෑම. ඒකට රූපේ කියලා කියන්නේ මොකද්ද? ඇහැට පේන වර්ණ සතහන් මාත්‍රයි. ඒක පෙර නොතිබී ආපු එකක්, ඉතුරු නැතුව නැති වෙන එකක්. එතකොට කෙනෙක් හිතනවා එතකොට අම්මා කියලා එකක් එළිය ඇත්තම නැද්ද කියලා. මේ කියන්නේ පින්නතුනේ එළියේ අම්මා කියලා කෙනෙක් හෝ දෙයක් ඇත්තම නැද්ද කියලා හිතන දෙයක් නෙමෙයි. ඔබට රූපය හම්බෙලා තියෙන, ඔබට අම්මා කියලා කෙනෙක් හම්බෙලා තියෙන්නේ කොහොමද කියන්නේ. ඒක ඇතුලේ නිකම්ම අනිත් ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ටික හම්බෙලා තියෙනවා. ඔබට අම්මා කියලා හම්බෙලා තියෙන ඔබ කවදාවත් ඇහැට අම්මා වූ ආදරණීය අම්මා වූ රූපයක් ඇහැට දැකලා නැහැ. ඔබට ඇහැට පෙනිලා තියෙන්නේ අනාත්ම වර්ණ සටහන. ඒ වර්ණ සටහන ඒ මොහොතේ හටගෙන නැති වෙලා තියෙනවා. මේ මොහොතේ ඔබ අම්මා දිහා බැලුවොත් එහෙම මේ කලින් හිටපු අම්මා නෙමෙයි. ඒ වගේම ඔබ ආපහු අහක බලලා බලනකොට අර කලින් මොහොතේ හිටපු අම්මා නෙමෙයි. ඈ? ඒ ආපු පාට ටික නෙමෙයි ඔබට පෙනෙලා තියෙන්නේ. ඒ ආපු වර්ණ රූපේ නෙමෙයි. අලුතෙන්ම වර්ණ සටහනක් තමයි ඇහැට පෙනුනේ. හැබැයි වර්ණ සටහනක් පෙනුන තැනක ඔබ හිතින් දැනගත්ත කලින් හිටපු අම්මා තාම ඉන්නවා කියලා. ඔබ හිතින් දැනගත්ත කලින් හිටපු අම්මා තාම ඉන්නවා කියලා. එතකොට කලින් හිටපු අම්මා තාම ඉන්නවා කියලා ඔබ දැනගත්තේ කොහෙද? රූපේ පැත්තේ. දැන් රූපේ පැත්තේ හැම එකක් තිබ්බේ නැහැ පින්නතුනේ. රූපේ පැත්තේ ආවේ වර්ණ රූපයක් විතරයි. ඒක රූපෙට අයිති දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ පුද්ගලානුබද්ධව. ඒ කියන්නේ ඉන්ද්‍රියානුබද්ධ විදිහට. ආවේ වර්ණ රූපයක් විතරයි. වර්ණ රූපයක් විතරක් ආපු තැනක කලින් හිටපු අම්මා පේන්න පුළුවන් කමක් නැහැනේ. කලින් හිටපු අම්මා කියලා අපි යමක් ගැන කතා කරනවා නම් ඒ කලින් හිටපු දේ කලින් තිබුණු රූපය අනාත්ම රූපයක්. ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන රූපයක්. එතකොට මේ කලින් හටගෙන කලින් නොතිබී ඉතුරු නැතුව නැති වෙලා ගියපු ඒ රූපය අපිට ආපහු නැවත පේන්න පුළුවන් කමක් නැහැ කොයි වෙලාවකවත්. එතකොට දැන් අපි දැනගත් එක දැනගත් එක ඇත්ත නෙමෙයි. දැනගන්න මනෝ විතර්කේ කවදාවත් රූපේ නෙමෙයි. දැන් ওই දෙක දෙකක් කරගත්තොත් අපිට පේනවා අම්මා කියලා අපි දැනගන්නේ Tamange හිත තුළින්ම උපද්දපු සංකල්පනාවක්. නැත්නම් විතර්ක වලින් ගෙනල්ලා දීපු දෙයක්. Tamange හිතෙන් කරපු ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරපු දෙයක් කියලා Tamanට පේනවා. ඒ අරමුණ ලෝකෙ තුල ඇත්තටම රූපේ තුල विद्यमान වුණ දෙයක් නෙමෙයි කියලා පේනවා. මොකද රූපය හටගෙන නිරුද්ධ වුණ දෙයක් නිසා. මේ තාම ගැඹුරු කාරණාවක්. එතකොට රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙයක්. එතකොට තමන්ගේ හිතේ හටගත්ත දේ මනෝ විතර්කය හිත පැත්තෙන් උපද්දපු දෙයක්. ඒක මේ පැත්තේ හටගෙන මේ පැත්තේ ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒක රූපෙට අයිති දෙයක් නෙමෙයි. මේකනේ තමන්ට අම්මා වෙන දේ අනික් කෙනෙකුට අම්මා නොවෙන්නේ. ඒකද ඒක මේ විතර්ක තව තැනකට සාධාරණ නෑ. මෙතන විතරයි මේ විතර්කනේ තියෙන්නේ. ඒක දැන් මනෝ විතර්ක ටික අපි අකුලව ගත්තොත් අපි දකිනවා නම් හිත පැත්තෙන්ම හදාගෙන මේ පැත්තෙන්ම නැති වෙන දෙයක් අපිට පේනවා නම් බාහිර ඒ ධර්මතාවයේ හටගෙන නැති වෙනකම වෙනතුනේ ඒ තුල අපිට ලැබිලා තියෙනවා මොකද්ද? මේ මනෝ විතර්ක එළිය පවත්වාගෙන යන්න පුළුවන් දේ හම්බෙන්නේ නැතිකම. ඒ කියන්නේ අර බිත්තිය නැති කළා. ওই රූපේ තිබ්බොත් තමයි එළියේ ඔබට කලින් දැකපු දේ ආපහු දකින්න පුළුවන් කියලා හිතෙන්නේ. ඔය දේ එළියේ තිබ්බොත් ඔබට කලින් දැකපු දේ ආයෙ දකින්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි ඔය දේ ඔබට හම්බ වෙන්නේ නැත්තම් ඔය දේ ඔබට හම්බ වෙන්නේ නැති වෙනකොට පින්නතුනේ කිසිම දවසක ඔබේ මනෝ විතරක නැවත පවත්වාගෙන යන්න පුළුවන් කමක්. ඒ කියන්නේ එළිය මොකක්වත් නැහැ කියලාවත් ඔබට දැක්කහම අඳුර ගන්න බැරි වෙනවා කියලාවත් එහෙම කතාවක් නෙමෙයි. ඕකෙන් කියන්න පින්නතන එකම එක දෙයක්. ඕකෙන් කියන්නේ රූපේ පැත්තේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නාම ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා මේ මේ ධර්මතා දෙක එකට එකතු කරලා අපේ විඥානයේ නිමිති ඉතුරු කරන්නේ නැහැ කියන එක විතරයි. රූපයේ පැත්ත නිමිති ඉතුරු කරලා නැහැ. ඔබේ සංඥාව රූපයේ පැත්තට පතිත කළොත් මොකද වෙන්නේ? නිමිත්තක් ඉතුරු වෙනවා දැක්කා කියලා. එහෙ තිබ්බා කියලා. එතකොට තිබ්බ එක කැමති විදිහට ඔබ අරමුණු කළාම ඔබට දැන් පුළුවන් කැමති රූපේ බලන්න යන්න. ඔබට පුළුවන් කැමති සද්ද අහන්න ආපහු යන්න. කැමති ගඳ සුවඳ රස විඳින්න ආපහු යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ මේක ප්‍රතිවේධ කරලා තියෙනවා නම් ඔබ රූපේ අනිත්‍යතාවය දැකලා තියෙනවා නම් ඔබ ශබ්දයේ තියෙන අනිත්‍යතාවය හරියට දැකලා තියෙනවා නම් එතකොට ඔබ ඒ පැත්තට නැවත නැඹුරු වෙන්නේ නැහැ. ඒ පැත්තට නැවත නැඹුරු නොවනකොට ඒ විතර්කේ නැවත උත්පාදනය කරගන්න ඒ විතර්කේ නැවත උපදවන්න හේතු ටික ඔබ ළඟ නැහැ. ඒ නිසා මෙතන අපිට තියෙනවා යම් කිසි විච්ඡේදයක් කරන්න. ඒ කියන්නේ බෙදා මේක කොටස් කරලා දාන්න අපිට තියෙනවා. ඒ කොහොමද? අපිට තියෙනවා මනස තුළ ඇති වෙන විතර්ක සමුදාය විතර්කයන් හැටියට දකින්නටත් ඒ වගේම ඊට පරිබාහිරව තියෙන අනිකුත් දේවල් රූපාදී ධර්මතාවයන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් හැටියට අපි තේරුම් ගන්නට බාහිර රූපායතනේ බාහිර රූපායතනේ අනිත්‍ය ආදී ලක්ෂණයන්ගෙන් දකින්න අපිට සිද්ධ වෙනවා. එතකොට බාහිර තියෙන සද්දායතනයේ ස්වභාවය ඒ ස්වરૂපයෙන් දකින්නට අපිට සිද්ධ වෙනවා. ගන්ධ රස ආදී දේවල් වල ඒ ස්වභාවයම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි කරලා තියෙන්නේ මොකක්ද? අපි කරලා තියෙන්නේ හිතේ තියෙන කාම විතර්කය නැවත නැවත බාහිරට පතිත කරන මෝඩකම අපි අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිත පැත්තෙන් අපි නැවත මනෝ විතර්ක මොකද කරන්නේ? අර එළියේ තියෙන රූපේ පැත්තට ආපහු ආපහු දදා බලන එකනේ. දැන් ආදීනවය ගැන බැලීම තුළ කෙනෙක් කරන්නේ මොකද්ද? ආදීනවය තුළ බැලීම තුළ ඒකේන කලකිරීම පිණිස බලනවා. ඊට පස්සේ ඒකෙන් ප්‍රහාණයක් යාට කරන්න අවශ්‍ය වෙනකොට ඒ කාමාදී විතර්ක ඇති වෙන තැන තියෙන තැන යථාර්ථය අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ දැන් අනුපූර්ව ගමනක් ගැන අපි මේ කතා කරන්නේ. කියන්නේ මේක පෙර සාකච්ඡාව තුළ අපි කතා කළ ආදීනවය ගැන මේ කයෙහි කියන ආදීනවය පැත්ත. ඒකෙන් පුළුවන් සදංග වශයෙන්, නිෂ්කම්මන වශයෙන් මේක ප්‍රහාණය කරන්න. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට බැලීම තුළ විපස්සනා මානසිකාරය තුළින් සමුච්ඡේද වශයෙන් කාමසහගත සංඥාව නැති කරලා දාන්න. ඒකට සමුච්ඡේද වශයෙන් මේක ප්‍රහාණය කළා කියලා කියන්නේ ආය උපදින්නේ නැහැ කියන එක. ඇයි උපදින්නේ නැත්තේ? කාම විතරකය බාහිරට පතිත කරන්න මෝඩකමක් නැහැ. අවිද්‍යාව නැහැ. ඒ කියන්නේ අර බිත්තිය කඩලා දාලා පාට ටිකේ පැවැත්මක් දැන් තේින්නේ. ඒ කාම විතර්කයන් නැවත හට නොගන්න සත්‍යයකට එතකොට අපි පත් කළා වෙනවා. එතකොට දැන් මේ අනුපූර්ව ක්‍රමයක් පිළිබඳව අපි කතා කළේ. නාදිවාසේති පජහති ධ්‍යාන්ති කරෝති. කෙනෙකුට පුළුවන් කයේ ආදීන වේ දැකලා මේක ඇලෙන්න දෙයක් නැහැ කියලා කාම විතරකේ නැති කරන්න පුළුවන් අසුභය ආදී වඩලා අර අපි පසුගිය දේශනාව තුළ කතා කළා වගේ ආදීනවානුපස්සනාවක් තුළින් ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේක සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්නට නම් අර විදිහට මේ දේවල් වල නිමිති නූපදින තත්ත්වයටපත් කරන්න. ව්‍යාපාදයක් එහෙමයි. ව්‍යාපාදයක් ඇති වෙන්නේ යම් කිසි තැනක ව්‍යාපාදේ උපදිනවා නම් උපදින්නේ ඉන්න පුද්ගල සත්ත්ව පුද්ගල සංකල්පය නිසාම තමයි. ව්‍යාපාදේ උපදින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටික තුල. එතන මේ පංචකාමයේ ඇති වෙන තැනකම ඇති වෙන ගැටීම සහගත ස්වභාවය පංචකාම ගුණ ධර්මයන් පිළිබඳව ඇති වෙන ගැටීම කියන දේ තරහව එතකොට මේ ව්‍යාපාදේ ඇති වෙන්නේ වැඩි වෙන්නේ පුද්ගල බවත් එක්ක තරහව ඇති වෙන්නේ පුද්ගල බවත් එක්ක එතකොට අපිට ධර්මතා විදිහට මේක ලෝක අපි දකිනකොට ධර්මතා ටිකක හට ගැනීමක් සහ වැයවීමක් දකිනකොට අපිට මේ द्वේෂයට තරහවට පවතින තැනක් නැති වෙලා තියෙනවා තරහ නූපදින තත්ත්වයටපත් වෙලා තියෙනවා. අනභවං ගමීති කියලා කියන්නේ ඒකයි. නැවත නොහත ගන්න තත්ත්වයටපත් වෙනවා. විහෙංසා විතර්කයත් ඒ විදිහමයි. විහෙංසා විතර්කයත් අපට නැවත නූපදින තත්ත්වයටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා හිතට ඇති වෙන විතර්කයන් නැවත නොහත ගන්න තත්ත්වයන්ටපත් කරන්න. ඒක පුළුවන්කම තියෙන මේ බුද්ධ ශාසනයේ විතරයි. ඒ නිසා තදංග, විස්කම්බන, සමුච්ඡේද කියන මේ ත්‍රිවිධ ප්‍රහාණය තුළින්ම සිතේ පවතින කිලේශ ප්‍රහාණය පිළිබඳව ඔබ සිත දියුණු කිරීම, සිත වැඩිම මෙතනදී ප්‍රහාණ සංඥාව බවට පත් වෙනවා. ඒකට තව අපිට වීරය පැත්තෙන් කතා කරනකොට මේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි ඊට අනුරූපව ඉදිරියටත් සාකච්ඡා කරමු. හොඳයි අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වා ගන්න තියෙදුනා. සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං මේ පරිලෝකීය ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිටු දිනකට එකසේ හේතු ආශ්‍රා වීමෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසීම ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න ඔබ හැම දිනාටම දිරුවන් සරණයි